උත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පින්වත් පිරිස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 සද්ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය තමන් ශ්‍රවණය කරමින් සද්ධර්ම ශ්‍රවණයට කැමති ලංකා වාසී ලෝක වාසී බොහෝ දෙනාගේ යහපත වෙනුවෙන් මේ ධර්ම දේශනාව විසිරුවා හරින්නත් කටයුතු සංවිධානය කළා. ඒ කාරණාව සද්ධර්ම දානයේ වෙනුවෙන්ම අයිති වෙන තවත් කාරණාවක්. මෙන්න මේ මාහැඟි පින්කම සිදු කරලා රැස් කරගන්න උත්කෘෂ්ඨ පුණ්‍ය ධර්මයන්. ලොකු කුඩා සියලු දෙනාටම සංසාර විමුක්තිය සඳහා පාරමී වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතේ ධර්මදේශනාවේ මාතෘකාව මේ ආලවක සූත්‍රයෙන් තමයි මේ ධර්මදේශනා මාලාවක් මේ දවස්වල මේ සිදු කරන්නේ. ආලවක සූත්‍රයේ ඇසුරු කරගෙන සිදු කරන ධර්මදේශනා මාලාවේ 6 වෙනි දේශනාවටයි අපි මේ සූදානම් වෙන්නේ. දේශනා පහක් මෙයින් කරලා නිමා කරලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගෙන් ආලවක යක්ෂයා ප්‍රශ්න හතරක් ඇහුවා. ඒ පළවෙනි කාරණාව ශ්‍රද්ධාව. සද්දීද විත්තං පුරිසස්ස සෙට්ඨං. පුරුෂයා ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ කුමක්ද කියන කාරණාව යක්ෂයා විමසුවහම භාග්‍යතුන් වහන්සේ උත්තරයක් දුන්නා. පුරුෂයා ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ ශ්‍රද්ධාවයි. අපි ශ්‍රද්ධාව ගැන සෑහෙන කරුණු සාකච්ඡා කළා. ඊට කලින් උබ්බ නිමිත්ත සූත්‍රයේ සාකච්ඡා කරන වෙලාවෙත් ආකාර ගණනාවක් යටතේ යම් ප්‍රමාණයකින් ශ්‍රද්ධාව පිළිබඳව සාකච්ඡා කරන්න යෙදුණා. ඒ නිසා ඒ පිළිබඳව තවත් දීර්ඝව සාකච්ඡා නොකර මේ ආලෝක යක්ෂයා අහපු දෙවැනි ප්‍රශ්නය ධම්මෝ සුචින්නෝ සුකමාවහාති කෙසේනම් භව සයුර තරණය කරන්නේද යක්ෂයා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් කිංසු සුචින්නෝ සුකමාවහාති කුමකින් කෙසේ හැසිරුණොත් ජීවිතේ සැප ගෙනත් දෙන්නේද කුමක් භාවිතයෙන් සැප ගෙනන් දෙන්නේද භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා ධම්මෝ සුචින්නෝ සුකමාවහති ධර්මෙහි හැසිරෙන කෙනාට සැපේ ලැබෙනවා එහෙනම් ඒ කාරණාව අපි චුට්ටක් සාකච්ඡා කළොත් අපි වෙනතට මතක ඇති එක ගාථා රත්නයක් සඳහන් කරනවා ධම්මපද පාළියේ සබ්බ දානං ධම්ම දානං ගිනාති සියලුම දානයන්ට වඩා සද්ධර්ම දානයේ උතුම් අපේ බුදුරජාණන් වහන්සේ මේ සක්දෙවිඳුගේ ප්‍රශ්න හතරකට උත්තර සපයනවා. එහෙනම් සක්දෙවිඳු අහපු පළවෙනි ප්‍රශ්නේ තමයි සියලුම දානයන් අතර උතුම්ම උතුම්ම දානේ මොකද්ද? ධර්ම දානයයි. සබ්බ රසං ධම්ම රසං ජිනාති. සියලුම රසයන් අතර උතුම්ම රසය මොකක්ද? ඒ තථාගත ශ්‍රී සද්ධර්ම ධර්ම රසයයි. එහෙනම් එතන සඳහන් කරනවා සියලුම රසයන් ධර්ම රසය විසින් දිනනවා. එතකොට මේ ලෝකේ රස කොච්චර තියෙනවද? ලෝකේ රස හයක් විතර සඳහන් කරනවා. මధుර රස, ලුණු රස, කටෝර රස, තිත්ත රස ආදී වශයෙන් මේ රසවල සංකලනය තුලින් තමයි ඉතා ප්‍රණීත වූ රසයන් හැදෙන්නේ. එhmenan රස මෙච්චර තිබුණත් ඒ විවිධ රසයන්ට අපි ඇලෙනවා. අපි නිතරම රස තෘෂ්ණාවෙන් යුක්තයි. අපේ දිව හැම වෙලාවෙම මිහිරි රසයක්ම තමයි හොයන්නේ. ඒ රස තෘෂ්ණාව හින්දා සමහර කෙනෙක් පවුත් කරනවා. තෘෂ්ණාව කොහොමත් පවු. තව කෙනෙකුට මාංශ රසයෙන් මිදෙන්න බැරි වෙච්ච නිසා සමහර අය සත්තු මරනවා. අතීතේ නම් මිනිස්සුත් මරාගෙන කෑවා. ඒ තරම් මාංශ රසයට ගිජු වෙලා. එතකොට අපි තවත් රස වර්ග මේ ලෝකේ අහවල් අහවල් අහවල් රසයට මම බොහොම කැමතියි. හැබැයි ඒ කැමති වෙච්ච රසවල් හොයාගෙන යන්න ගියපු නිසා එහි අතුරු ප්‍රතිඵලයක් හැටියට ආපහු මම සමහරලාට රෝගියෙක් බවට රෝගියෙක් බවට පත් වෙනවා. ඒ රසයට ඇලිච්ච නිසා. අනිත් කාරණාව කෙසේ වුණත් රස තෘෂ්ණාවක් නේ. තෘෂ්ණාව කියලා කියන්නේ සසර දුකට ඇදලා දාන කාරණාවක්. එහෙනම් දැන් රස වුණාට ඒකේ අන්තිම ප්‍රතිඵලය ඊටාම නීරසයි. කටුකයි, දුක්ඛදායකයි. එතකොට මේ අපි කැමති හැම රසයක්ම අපි කැමති හැම රසයක්ම අපි අරගෙන ගියේ දුකක් ගාවට. නමුත් ධර්ම රසය ධර්ම රසය අපි අරගෙන ගියේ සුගතිය පැත්තට. අනික් හැම රසයක්ම දුගතිය පැත්තට අරන් ගියා. ධර්ම රසය අපි අරගෙන යනවා සුගතිය පැත්තට. එහෙමනම් ලෝකේ තියෙන හොඳම රසය සබ්බ රසං සියලුම රස අතර උතුම්ම රසය තමයි මෙන්න මේ සද්ධර්ම රසය කියන එක බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්ට යෙදුවේ. යමෙකුට දහම් රසය දැනෙන්න පටන් ගත්තොත් ඔහු ඒ තුලම කිමිදෙන්න පටන් ගන්නවා. යමෙක් මනාව සද්ධර්ම රසය භුක්ති විඳින්න පටන් ගත්තොත් ඔහු සතර අපායෙන් ඒකාන්ත වශයෙන්ම ඒකාන්ත වශයෙන්ම මුදවනවා. ඒක තමයි ධර්ම රසයේ ස්වභාවය. ඉතින් මේ ධර්ම රසය කියන මාතෘකාව යටතේ තව ඕන තරම් කරුණු සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් අපි කෙටියෙන් තේරුම් ගනිමු. ලෝකයේ තියෙන අනික් හැම රසයක්ම අපි තෘෂ්ණාවට ඇදලා දාලා දුගතිය පැත්තට අරගෙන යනවා සද්ධර්ම රසය විතරක් ඒ රසයට ලොල් වෙන ලොල් වෙන ලොල් වෙන කෙනා සුගතිය පැත්තට අරන් යනවා අනික් රසයන්ට ලොල් වෙන කෙනා දුගතිය පැත්තටත් ධර්ම රසයට ලොල් වෙන කෙනා සුගතිය පැත්තටත් අරගෙන යනවා ඒ නිසා ධම්මෝ සුචින්නෝ සුකම අවහාති යමෙක් ධර්මයේ හැසිරෙනවා නම් ඔහුට නිරන්තරයෙන් සැප සැප අත්පත් වෙනවා කියලා සඳහන් කළා ඊළඟට පින්නතුනේ මේ සත්‍යේන සත්‍ය පිළිබඳව සඳහන් කරන තැන පැහැදිලි කරනවා සත්‍යං හවේ සාදු තරං රසානං අතිශය ඒකාන්ත වූ රසය සාදුතර වූ රසය සත්‍යයයි නැ ලෝකේ පරම සත්‍ය ඒ ධර්ම රසයමයි නමුත් මෙතන වෙනම කාරණාවක් හැටියට සාකච්ඡා කරනවා සත්‍යං හවේ සාදුතරං රසානං ලෝකෙහි අතිශය ඒකාන්ත වූ රසයන් අතර තියෙන හොඳම රසය සත්‍ය රසයයි කියලා ඒ නිසා සඳහන් කරනවා මේ විදිහට සච්චේන වාචේන උදකම් පිදාවති. මොකද ඒකේ සඳහන් කරන්න පින්නතිනේ මේ සත්‍ය නිසා ජලය මත ඇවිදින්න පුළුවන්කම ලැබුණා කියලා සඳහන් කරනවා. එහෙනම් මේ මුසාවෙන් වෙන් වෙලා හරියටම යම් කෙනෙක් සීලෙහි පිහිටලා ඒ සිල් ආරක්ෂා කරගෙන සත්‍යවාදී සත්‍යගාමී ජීවිතයක් ගත කරනවා නම් ඔහුට ඒ තමන්ගේ සත්‍ය වූ පැවැත්ම සිහිපත් කරලා සත්‍ය ක්‍රියාවක් බවට පත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ සත්‍ය ක්‍රියාව ඒකාන්ත වශයෙන්ම යහපත් වූ සාර්ථක වූ ක්‍රියාවක් බවට පත් වෙන හැබැයි හරියටම සත්‍ය ක්‍රියා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මෙතන සඳහන් කරනවා සත්‍යේන වාචේන උදකම් පිදාවති. සත්‍ය වචනේ නිසා ජලය මත ඇවිදින්න පුළුවන් කියලා. කවුද සත්‍ය වචනේ නිසා ජලය මත ඇවිද්දී? මහා කප්පින රජුරු. මහා කප්පින රජුරු සංසාරේ අප්‍රමාණව පින් කරපු කෙනෙක්. එහෙම එකට සසර පින් කරලා මේ පිරිස එකටම දෙව්ලොව ගිහිල්ලා ඉපදෙනවා. දෙව්ලොවත් එකටම ජීවත් වෙලා නැවත මනුස්ස ලෝකෙට ඇවිල්ලා එකටම ඉපදෙනවා. ඒ ඒ ආසන්න ගම්වල ආසන්න ප්‍රදේශවල තමයි ඉපදෙන්නේ. නැවත ඒ කට්ටිය හැදිලා වැඩිලා ලොකු මහත් වෙනකොට මේගොල්ලෝ ආපහු එකතු වෙනවා. මේක තමයි එකට පින් කරන අයගේ සසර ගමනේ සමහර වෙලාවට හැටි. දෙව්ලොව ගියත් එකට. එතකොට ඒගොල්ලෝ ඒක ඝන දේව පුත්ත කියන නමින් හඳුන්වනවා. දෙව්ලොවින් චුත වෙලා මෙහෙන කොටත් ආපහු එකටම ඇවිල්ලා ආසන්න ආසන්න තැන්වල ඉපදිලා පස්සේ පස්සේ මුණ ගැහෙනවා. එමනම් මේ මහා කප්පින රජුරුවන්ගේ පිරිස ඇමතිවරු 1000ක් 1000ක් දෙනාමත් දෙව්ලොවින් චුත වෙලා ඇවිල්ලා එකටම ඉපදිනවා. ඒතකොට කාන්තාවුත් හිටියා එදා පින් කරපු අය ඒගොල්ලෝ දෙව්ලොවින් චුත වෙලා ඇවිල්ලා එකටම ඉපදිනවා. ඒ ඒගොල්ලෝ අතර තමයි මේ විවාහ සම්බන්ධතාව පවා ගොඩ නැගෙන්නේ. නමුත් එදා සම්බන්ධයේ මෙදා කවුරුවත් දන්නේ දන්නේ නැහැ. නමුත් සංසාරේ පින් නිසා කෙරෙන එකතු කිරීම. මහා කප්පේ රජුරෝ රාජ්‍යත්වයට පත් වුණාට පස්සේ හැමදාම ඇමතිවරු කීප දෙනෙකුට බාර දීලා තිබුණා තුනුරුවන් ලෝකෙ කොහෙවත් වැඩ ඉන්නවද? මේ ඇමතිවරුන්ට පැවිදලා තියෙන එකම කාර්යය ඒකයි. තුනුරුවන් හොයන්න. ඉතින් මේගොල්ලෝ හැමදාම උදේ පාන්දර ගමන් ආරම්භ කරනවා රයින් රෑ වෙනකන් ඇවිදිනවා. මගින් මගේ ඉඳලා ඇවිද්දත් මේගොල්ලන්ට තුනුරුවන් ගැන තොරතුරක් හම්බ වුණේම හම්බ වුණේම නැහැ. අන්තිමට රජුරවන්ට තුනුරුවන් ගැන දැනගන්න ලැබෙන්නේ වෙලෙන්දන්ගෙන්. සවැත් නුවර ඉඳලා ආපු වෙලෙන්දන්ගෙන් තමයි දැනගන්න හම්බෙන්නේ. රාජ්‍ය ඇමති මණ්ඩලයත් එක්ක ගමනක් යන ගමන් දහසක් ඇමතිවරුත් එක්ක. ඉතින් දෙල වෙලෙන්දන්ගෙන් දැනගත්තා වෙලෙන්දන්ගෙන් අහනවා ඔබලාගේ ප්‍රදේශයේ මට දැනගන්න අලුත් යමක් නැද්ද කියලා. එතකොට තමයි වෙලෙන්දු කියන්නේ වෙන විශේෂ දෙයක් නෑ දේවයන් වහන්සේ බුදුන් ලෝකේ පහළ වෙලා කියලා. ඒ කාරණාව ඇහෙනකොටම ශරීරයේ හිරිවැටෙනවා. ඇඟ ගල් වෙනවා. අශ්වයාගේ පිටෙන් බහිනවා. කතා කරගන්න බැරුව ඉන්නවා රජුරෝ සෑහෙන වෙලාවක්. බොහොම අමාරුවෙන් සිහි එලවගෙන රජුරෝ අහනවා එහෙම කීවද කියලා. නැත්නම් ඇත්තද කීවේ කියලා. තුන් පාරක්ම තහවුරු කරගන්නවා. ඒ විතරක් නෙමෙයි බුදුන් පහළ වෙලා කියලා කියපු නිසා කියපු අයට කහවණු ලක්ෂයක් දෙන්න පොරොන්දු වෙනවා. බුදුන් පහළ වෙලා කියපු වචනෙට. දහම් පහළ වෙලා කියහම කහවණු ලක්ෂයයි, සංගුම් පහළ වෙලා කියහම කහවණු ලක්ෂයයි. රාජ්‍යරුව අමාත්‍ය මණ්ඩලයට කතා කරලා කියනවා අය රාජ්‍යයට යන්නේ නැහැ මම. මේ එළියට බැස්සේ අය රාජ්‍යයට එන්නේ නැහැ කියලා හිතාගෙනද? නෑ. අහඹුවක්. එළියට බැස්ස වෙන ගමනක් යන්නේ. අහම්බෙන් තුනුරුවන් ගැන මුණ ගැහුණා. තුනුරුවන් ගැන මුණ ගැහුණා නම් තුනුරුවන් ගැන අහන්න ලැබුණා නම් රත්නත්‍රයේ පහළ වෙලා කියලා දැනුණා නම් මට ආයේ ඒ මාලිගාවට යන එකේ තේරුමක් ඒ මාලිගාවට යන එකේ තේරුමක් මට නෑ. මම මෙතනින්ම පිටත් වෙනවා. කවුරු හොයන්නද? තුනුරුවන් හොයන්න. ඒකට රජිරුවන්ට අත්හරින්න පුළුවන්කම තිබිච්ච තරම තුනුරුවන් පහළ වෙලා නම් මට රාජ්‍ය එපා. මෙහෙම පිටත් වෙනවා. යනකොට විශාල ගඟක් හම්බ වෙනවා පින්නතුනි. ඒ ගඟ තරණය කරන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ ඉන්න පැත්තට යන්න. හැබැයි භාග්‍යතුන් වහන්සේත් මේ වෙනකොට මහා කරුණා සමාපත්තියෙන් දැකලයි තියෙන්නේ මහා කපිල රජුව අද තමන් වහන්සේ හොයාගෙන එන බව. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පෙරමගට පෙරමගට වැඩලා ඉන්නේ. රජුරවන්ට හම්බෙන ගඟ තමයි අරවච්චා කියන ගඟ. මිනිසුන්ගෙන් අහනවා මේ ගඟ කොච්චර ගැඹුරුද කියලා. මේගොල්ලෝ කියන යොදුනක් ගැඹුරුයි. ගව්වක් ගැඹුරුයි. ඇතක්ම හතරක් ගැඹුරයි. දෙගව්වක් පළලයි. ඇතක්ම අටක් අටක් ගඟ පළලයි. මේක තරණය කරන්න ඔරුපාරු නැද්ද? මිනිස්සු කියනවා නෑ. රජුරු කල්පනා කරන ඔරුපාරු හදා හදා මෙතන කාලය ගත කරනවා කියන අපරාධය. මොකද ඔරුපාරු හදන ඇතලේ අතරේ මම මැරෙන්න පුළුවන් නේ. ජාතිය ජරාවටපත් කරනවා. ජරාව මරණයටපත් කරනවා. ඒ නිසා මෙතන ඔරු හදාදා ඉන්න කාලයක් කාලයක් නැහැ. මම භාග්‍යතුන් වහන්සේ දකින්න යන බව සත්‍ය නම් සැබෑවින්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක ධාතුවේ පහළ වෙලා නම් මම මේ ගඟතලය තරණය කරනවා කියලා තීරණය කරනවා. මොන තරම් සත්‍ය වූ ශ්‍රද්ධාවන්ත සිතවිල්ලක් තියෙන්න ඕනද? භාග්‍යතුන් වහන්සේ දැකගන්න මගේ තියෙන උවමනාව හරියටම හැබෑවටම සත්‍ය නං. හිතන්නකෝ ගඟ කොහොමද කියලා. හැතැක්ම හතරක් ගැඹුරුයි කියලා කියම ගඟ. ගැඹුරුයි හැතැක්ම ආටක් පල්ලයි. රජු තීරණය කරලා මම මේ ගඟට බහිනවා. ඇමතිවරුන්ට කතා කරලා කියනවා මම බහිනවා ගඟට. ශ්‍රද්ධාවෙන් මම මේ ගඟ තරණය කරනවා. ඇමතිවරු කියනවා ස්වාමීනි ඔබ වහන්සේ බහිනවනම් අපිත් බහිනවා. සියලු දෙනාම අස්සෝ ලං කරනවා ගඟට. අර අපි බහින්න ලැහැත් වෙනවා වාගේ ඉස්සල්ලා බහැත් කෙනා ගහගෙන ගියා නම් මම බහින්නේ නැහැ වාගේ ඉන්නේ නැහැ. යනවනම් ඔක්කොම. රජ්ජුරුවන්ගේ අස්සයා ගඟ තලයට පය දික් කරනවා සමගම අනික් සියලුම අස්සයොත් එකටම පය දික් කරනවා. සඳහන් කරනවා රජ්ජුරුවන්ගේ මේ සත්‍ය වූ වචනේ නිසා රජ්ජුරුව ගඟතලයේ තරණය කරන හරියට අශ්වයා ගලක් උඩ යනවා වගේ වතුර උඩ ඇවිදිනවා. යන්තම් කුර විතරක් යමුන කියලා කියනවා. ආන් ඒකයි මෙතන කියන්නේ සත්‍යේන වාචේන උදකම්පිදාවති හරියටම සත්‍ය වචනයෙන් සත්‍ය ක්‍රියා කරන්න පුළුවන් නම් ජලය මත ජලය මත ඇවිදින්න පුළුවන් කියලා. එතකොට රජ්‍ය රෝගාව මොනතරම් ශ්‍රද්ධාවක් තිබුණද? බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ ගඟට මම බහිනවා මහ පුදුම සැඩ පහරක්. වේගෙන් පල්ලහැට ගලනවා. ගිලුණොත් හැටක්ම හතරක්ම ගිලෙනවා මිසක් අතර රැඳෙන්න තැනක් නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව තියෙන ශ්‍රද්ධාවෙන් මම මේ ගඟ තරණය කරනවා තරණය කරනවාමයි. ඒකද කියන්නේ අපි මෙතන බැස ගැනීමේ ශ්‍රද්ධාව කියලා. ආන් ඒ වාගේ උතුම් ශ්‍රද්ධාවක්. එහෙනම් සත්‍ය සත්‍ය වචනය. ඊළඟ සඳහන් කරනවා සත්‍ය ක්‍රියාවකින් ජලතලයේ මතින් අසුන් ධාවනය කරනවා. එහෙම ධාවනය කරගෙන යන්න රජිරුවන්ට පුළුවන් වුණා අසුන්ගේ පුර විතරයි තෙමුනේ කියලා. ඊළඟට පැහැදිලි කරනවා මහ බෝසතාණන් වහන්සේ සර්පෙක් දෂ්ට කළ පොඩි දරුවෙකුගේ විෂ නැති කිරීම සඳහා සත්‍ය වචනය යොදා ගන්නවා. එතකොට සත්‍ය වචනයෙන් ජලය මත ඇවිදින්නත් පුළුවන්, විෂ නැති කරන්නත් පුළුවන්. හරියටම සත්‍ය භාවිත කරනවා නම්. අපේ බෝසතාණන් වහන්සේ බෝධිසත්ව ධර්ම පුරණ කාලේ තාපසයෙක් හැටියට වනාන්තරයේ එක පන්සලක වැඩ ඉන්නවා. උන්වහන්සේලා ළඟට එන සදහැවත් පිරිසක් උන්වහන්සේලාත් සමග සාකච්ඡා කර කර ඉන්න අතර ඒගොල්ලොත් එක්ක ආපු පොඩි දරුවෙක් බෝලයක් අරගෙන සක්මනේ සෙල්ලම් කර කර ඉන්නවා. සක්මනේ බෝලේ බිම ගහපුවාම බෝලේ ගිහිල්ලා වැටුනේ සක්මන කෙරවලේ දිලිච්ච හුඹස් නලයකට. ඒ හුඹස් නලයේ සර්පෙක් ඉන්නවා. දරුවා ගිහිල්ලා බෝලේ ගන්න අත දැම්මා. අත දානකොට සර්පයා දෂ්ට කළා. ඒ විෂ වේගය නිසා දරුවා සිහි මූර්ජා වෙලා වැටුණා. ඒක දැකපු දෙමව්පියෝ දරුවා උසවගෙන තාපසතුමා ළඟට දුවගෙන ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි අපේ දරුවා බේරලා දෙන්න කුමක් හෝ බෙහෙතක් පාවිච්චි කරන්න නැත්නම් අපිට බෙහෙතක් ගැන කියන්න. තාපසතුමා කියනවා මම පැවිද්දේ. මට වෙදකම් කරන්න තහනම්. මම වෙදකම් කරන්නේ මම බෙහෙත් දන්නෙත් නෑ මට වෙදකම් කරන්න හොඳනෙත් නෑ. ඒ වෙලාවේ මව්පියෝ කියනවා ඔබ වහන්සේ සත්‍ය ක්‍රියාවක්වත් කරලා අපේ දරුවා සුවපත් කරලා දෙන්න. ඒ වෙලාවේ කියනවා මම සත්‍ය ක්‍රියාවක් කරන්න. එහෙම තීරණය කරලා උන්වහන්සේ සත්‍ය ක්‍රියා කරනවා. මේ ජීවිතේ මේ සත්‍ය වචනේ පාවිච්චි කරමින් සිල් ආරක්ෂා කරගෙන එන බව සත්‍ය නම් ඒ සත්‍යානුභව බලෙන් මේ දරුවා සුවපත් වෙන්න ඕන කියලා. ඒ කාරණාව සඳහන් වෙනවා පින්නදී කන්හ දීපායන කියන චරිතය තුළ. කන්හ දීපායන චරිතය චර්යා පිටකේ තමයි සඳහන් වෙන්නේ. මා ආරක්ෂා කරන සීලය සත්‍යයි. ඒ සිල් මනාව මා ආරක්ෂා කළ බව සත්‍යයි. එහෙමනම් මේ දරුවා සුවපත් වෙන්න ඕනේ කියලා අදිෂ්ඨාන කරනවත් සමගම දරුවා වටපිට බලලා අම්මට තාත්තට කතා කරනවා. එහෙමනම් සත්‍ය වචනේ බලයෙන් ජලය මත ඇවිදින්න පුළුවන් විෂ විෂ නැති කරන්න පුළුවන්. මුල් කාරණාව සිහිපත් කරනවා විසම්පි සච්චේන හරಂತಿ පණ්ඩිතා සච්චේන දේවෝ තනයන් පවස්සති ඊළඟට සඳහන් කරනවා මත්ය ජාතකයේ සත්‍යක්‍රියාවකින් වැහිවස්සවන්න පුළුවන් කියලා. මත්ය ජාතකයේ අපේ අහලා ඇති. අපේ බෝසතාණන් වහන්සේ මාළුවෙක් වෙලා ඉපදෙන සරත් නුවර තියෙන බිලක බෝධිසත්ව ධර්ම පුරණ කාලේ. විශාල මාළුවෙක්. හැබැයි මේ මාළුවා කවදාවත්ම තමන්ගේ පැවැත්ම උදෙසා තවත් ප්‍රාණියෙකුගේ ජීවිතය විනාශ කළේ විනාශ කළේ නැහැ. ප්‍රාණඝාතය කරන්නෙම නැහැ. තමන්ගේ වර්ගයා කන්නේත් නැහැ. වෙනත් වර්ගයක සතෙක් කන්නේත් නැහැ. තනකොළ පැලැටි වගේ දේවල් විතරයි ආහාරයට ගන්න. නමුත් මේ මස් කන මස් කන සතෙක්. ඒකට කාලයක් යනකොට මහා නියගයක් ඇවිල්ලා මේ ගංගා විල් හිඳුනා. මේ බෝසතාණන් වහන්සේ වැඩ ඉන්න විලත් හිඳිලා මඩ බවට පත් වෙලා සියලුම මත්ස්‍යෝ මඩ යටට වෙලා ඉන්නව කරගන්න දෙයක් නැති හින්දා. හැබැයි කපුටන්ට, දියකාවන්ට, උකුස්සන්ට, කුන්ට මේක නිදහනයක්. ඒ වතුර නෑ. ඒගොල්ලන්ට අර මඩේ ඇවිදගෙන යන්න පුළුවන්. විශාල මාළුන්ට දිග හොටවල් වලින් පහර දීලා ගොඩට අරන් තියාගෙන පණ පිටින් නැගලද්දී කඩ කඩ කනවා. ඉතින් මේක දකින්න මේ මත්ස්‍ය රාජයා දැකලා කල්පනා කරනවා මගේ සහෝදර පිරිසට මහත් වූ කරදරයක්, මහත් වූ විපතක්. ඔවුන් බේරගන්න මට හැකියාවක් තියෙනවා. කොච්චර වටිනවද? ඒ නිසා ඔවුන් මා විසින් බේරාගත යුතුයි. ඒ නිසා අදිෂ්ඨානයක් කරනවා. මේ මත්ස්‍ය జాතියේ ඉපදිච්ච දා ඉඳලා පෙර කාරණා සිහිපත් කරනවා. මෙතන කරන අදිෂ්ඨානයක් මේ මත්ස්‍ය జాතියේ ඉපදිච්ච දා ඉඳලා කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතේ මා තොර නොකළ බව සත්‍ය නම් මේ කපුටන්ගේ දියකාවන්ගේ කොක්කුන්ගේ නිධානය වහා විනාශ වෙලා වුන් දුකටපත් වෙන්න ඕනේ. ඒකට මොකද්ද ඒගොල්ලන්ගේ නිධානය? වතුර නැති විලේ ඉන්න මත්ස්‍ය සම්පත ඔවුන්ගේ නිධානය. එhmenan මේ නිධානය විනාශ වුණොත් මේ කොක්කු ආදී සත්තු දුකටපත් වෙනවා. එහෙනම් ඔවුන් දුකටපත් වේවා. ඔවුන්ගේ නිධානය වහවහ විනාශ ස්වභාවයටපත් වේවා. ඒ මොකද නිධානය විනාශ වේවා කියලා කියන්නේ. වැහි වැහැලා වතුර පිරීලා කොක්කුන්ට ඒක නිධානයක් නොවේවා. එහෙම හිතලා අදිෂ්ඨාන කරනවා කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතයේ තොර නොකළ බව සත්‍ය නම් ධාරානිපාත වැහි වරුසා වැහැලා සරත් නුවර සියලුම වැව් පොකුණු පිරීලා ඉතිරෙන්න ඕනේ කියලා. ඒ අදිස්ථානය කරනකොටම සක්‍ර දේවේන්ද්‍රයන්ට තමයි දැනෙන්නේ. සක්‍ර දේවේන්ද්‍රය බැලුවා මොකද්ද මේ හදිසියේ මාගේ ආසනය රත් වෙන්න හේතුව. ඒකවල දැක්ක මහ බෝසතාණන් වහන්සේ මත්ස්‍ය ජාතියේ ඉපදිලා තමන්ගේ සහෝදර මත්ස්‍යයන් බේරගන්න සත්‍යක්‍රියාවක් කරනවා. ආන් මේ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ වලාහක දෙවියන්ට ආමන්ත්‍රණය කරපු බව චර්යා පිටක අටකතාවේ සඳහන් කරනවා. පුත වලාහක අපේ මහසත්තු මේ මත්ස්‍ය ජාතියේ ඉපදිලා තමන්ගේ වර්ගයට කරදරයක් වෙන නිසා සත්‍ය ක්‍රියාවක් කරනවා. වරුසාව ලබලා දෙන්න කියලා වහා වරුසාව ලබලා දෙන්න. මාළුවත් ඉල්ලනවා බුදුසසුනන් වහන්සේ. මේ වැස්ස වලාහක දෙවියන්ට ආමන්ත්‍රණය කරලා තියෙන්නේ මේ මත්ස්‍ය జాතියේ ඉඳගෙනත් හරක් බලන ළමයෙකුට අඬ ගන්නවා වගේ. සඳහන් කරන්නේ ගවයන් බලා ගන්න කොල්ලෙකුට අඬ ගන්නවා වගේ වලාහක දෙවියන්ට අඬ ගහනවා. මොන තරම් සීලයෙන් උසස්ද ඒකට. එම්බා පජ්ජුන්න දෙවියනි කියලා තමයි ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. එහෙම ආමන්ත්‍රණය කළා සඳහන් කරනවා එම්බා වලාහක දිව්‍ය පුත්‍රය පජ්ජුන්න දෙවියෝ කියලා කියන්නේ රසවලාහක දෙවියන්. නිසා එම්බා වලාහක දිව්‍ය පුත්‍රය ගර්ජනා කරව විදුලිය කොටව විදුලිය පතුරු පතුරුවා වැහි වස්සව වස්සවා මේ මේ ගංගාවල් පිරී ඉතිරී යන්න සලස්වත්වා ඒ වෙලාවේ ශක්‍ර දේවේන්ද්‍රයෝ කතා කළාට පස්සේ පජ්ජුන්න දෙවියෝ ගිහිල්ලා සක්දෙවිඳු ගාව සක්දෙවිඳුගෙන් ඇහුවට පස්සේ සඳහන් කළා වහාම වරුසාව ලබලා දෙන්න. සඳහන් කරනවා වලාහක දෙවියෝ එක වැසි සලුවක් ඇදලා අරන් පොරවගත්තා. අනික් වැසි සලුව අරගෙන ඇඳගත්තා. නැගෙනහිර ලෝක ධාතුව බලා ගමන් කරන්න පටන් ගත්තා කියලා. එහෙම යනකොට යම් තැනක මේ කමතක වගේ ප්‍රමාණයක්. කමත කියලා කියන්නේ ඉස්සර කොළපාගපු තැන. වයන් කපලා ගවයන්ගෙන් කොළපාගපු තැන. ලියද්දක් හරි ගොඩල්ලක් හරි කවුමට උදුළු ගාලා පිරිසිදු කරලා හදාගත්ත තැනක් තමයි කමත. මේ මේ කමතක වාගේ ප්‍රමාණයක වලාකුලක් නැగిලා ඒ වලාකුල බෙදිලා බෙදිලා බෙදිලා දහස් ගණන් වලාකුළු බවට පත් වෙලා මුළු සරත් නුවරට එකවර ධාරානුපාත වරුසාවක් ඇදවැටෙනවා කියලා සඳහන් කරනවා ඒ සත්‍ය ක්‍රියාව නිසා. එහෙමනම් සත්‍ය වචනේ නිසා දැන් කොච්චර දේවල් කරන්න පුළුවන්ද? ජලය මත ඇවිදින්න පුළුවන්, විෂ නැති කරන්න පුළුවන්, වැහි වැහි වස්සවන්න පුළුවන්. සත්‍ය වචනේට ඒ තරම්ම ඒ තරම්ම බලයක් තියෙනවා. පිළිතුර ඊළඟට සඳහන් කරනවා සත්‍යේ සිතා නිබ්බුතින් පත්ත යන්ති බොහෝසේ සත්‍යෙහි පිහිටලා නිර්වාණය ප්‍රාර්ථනා කරන්න ඕනේ. යම් කෙනෙක් උතුම් වූ නිවන ප්‍රාර්ථනා කරනවා නම් භයානක සංසාර සාගරයෙන් එතරට යනවා කියලා. එහෙම කෙනෙක් ඒකාන්ත වශයෙන්ම සත්‍යයෙහි පිහිටලාම ඒ නිවන ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒ කියන්නේ සිල් කැඩෙනවනම්, සිල් බිඳෙනවනම්, සිල් වලින් තොරවනම් නිවන් ප්‍රාර්ථනා කරලා කවදාවත් කවදාවත් වැඩක් නැහැ. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවෙන් සිල් රැකගෙන භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ මේ මේ ශිල්පද මට ආරක්ෂා කරන්න කියලා දේශනා කළා. එහෙම දේශනා කළා නම් ඒ සිල්පද එසේම ආරක්ෂා කරගෙන සත්‍යෙහි පිහිටලා යම් කෙනෙක් කටයුතු කරනවා නම් ආන් ඒ පුජ්‍යලයට ඒකාන්ත වශයෙන් නිර්වාණය ලැබෙනවා. අපිට කවදරද ওই නිවන කියන එක හම්බ වෙන්නේ? ඒක හම්බ වෙනවා දිවි හිමියෙන් සිල් රකින්න පටන් ගත්තට පස්සේ. තවම බැරිද? එතෙක්ම නිවන මට ඈතයි. මට අද පුළුවන්ද? පුළුවන් වෙච්ච දවසේ ඉඳලා නිවන මට ලං වෙනවා. එහෙනම් සීලෙහි පිහිටන්න පිහිටන්න නිවන මට ලං වෙනවා. සීලයෙන් විදෙන්න විදෙන්න ඈත් වෙන්න ඈත් වෙන්න නිවනත් මා දාලා මා දාලා යන්න යනවා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළේ ශ්‍රද්ධාවෙන් පන්සිල් ආරක්ෂා කරගන්න කියලා ගිහි ඔබට. ඒකට මුලින්ම අපි සාකච්ඡා කරලා තියෙනවා සීල් රකින්න බැරි ශ්‍රද්ධාව නැති හින්දා කියලා. ශ්‍රද්ධාව තියෙනවනම් කවදාවත් ශික්ෂාපද කැඩෙන්නේ නැහැ. ශික්ෂාපද ගරුත්වයක් තියෙනවා. එතකොට සීල් ආරක්ෂා කරන තවත් පහසු ක්‍රමයක් ඉන්නතේ මේ මනස සිහිය කතා කරන වෙලාවට සිහිය පවත්වනවා කතා කිරීම සම්බන්ධයෙන් විතරක්. මොකද ඒ වෙලාවට මම කරන්නේ කතා කරන එක විතරයි. එහෙනම් මම මනස සිහියෙන් ඉන්නවා මුසාවක් එළියට යයිද? පෞරුෂ වචනයක්, හිස් වචනයක්, සම්පප්‍රලාපයක් එළියට යයිද? සිහියෙන්මයි ඉන්නේ. එහෙනම් සිහියෙන් ඉන්නවා නම් එහෙම දෙයක් මතක් වුණත් ඒ ගමම්ම ඒ ගමම් මතකයට එනවා. එහෙනම් හොඳ සිහියක් ඕනේ සිල් රකින්න. කතා කරනකොට කතා කිරීම පිළිබඳව සිහියෙන්, යමක් අහනකොට ඇහිීම පිළිබඳව සිහියෙන්, යනකොට යෑම පිළිබඳව සිහියෙන් මේ විදිහට කටයුතු කරන්න ඕනේ. ඊළඟට තව පහසු වෙන්නේ නැති වේද පින්නතුනි සිල් රකින්න මේ අනිත්‍ය සංඥාව හොඳට ජීවිතයට ප්‍රගුණ වෙච්චහම මේ මොනවා කීවත් අපි තාම ඉන්නේ නිත්‍ය සංඥාව මත. අපි කවුරුත් අනිත්‍ය සංඥාවක් මත මත නෑ අපි ඉන්නේ නිත්‍ය සංඥාවක් මත. ඇයි එහෙම සඳහන් කළේ? ධර්ම ශ්‍රවණය කරන ලොකු කුඩා ඔබ හැමෝම මේ වෙලාවේ කල්පනා කරලා බලන්න අද උදේ නැගිටපු වෙලාවේ ඔබට හිතුණද මේක මගේ අන්තිම දවස වෙන්න ඇති කියලා. මේ නැගිටපු මේ මොහොත මගේ අන්තිම දවස වෙන්න ඇති කියලා අපිට හිතුනේ හිතුනේ නෑ. ඒකයි අපි ගාව නිත්‍ය සංඥාවක් තාම තියෙනවා. නමුත් හිතන්න උත්සාහ කරලා බලන්න උදේ නැගිට්ට ගමම්ම මතකයට ආවොත් අද මගේ අන්තිම දවසයි. එහෙම වෙන්න බැරිද? එහෙම වෙන්න පුළුවන් වෙන්න තියෙන ඉඩකඩ 100ට 100යි. එහෙම වෙන්න බැරි නෑ. මේක මගේ අන්තිම දවස වෙන්න පුළුවන්. මේක මගේ අන්තිම ගමන වෙන්න පුළුවන්. මේක මගේ අන්තිම ධර්මදේශනාව වෙන්න පුළුවන්. දේශනා කරන කෙනාගේ අන්තිම දේශනාව වෙන්න පුළුවන්. ශ්‍රවණය කරන කෙනාගේ අන්තිම ශ්‍රවණය කරන දේශනාව වෙන්න පුළුවන්. උදේ පාන්දර එහෙම හිතුවොත් අද මගේ අන්තිම දවස. මම අද දවසේ කොහොම හැසිරෙයිද? හිතලා බලන්නකෝ. අද මගේ අන්තිම දවසයි. මං එහෙම වුණානම් අනිත් අය ඔහේ නිර්පරාදී අල්ලාප සල්ලාප කියවන තැනට ගිහිල්ලා මං බලාගෙන ඉඳීද? යන්නෙම නෑ. අද විතරනේ මම ජීවත් වෙන්නේ. එහෙනම් යන්නෙම නෑ එතෙන්ට. නිර්ර්ථක වැඩක යම් කෙනෙක් යෙදලා ඉන්නවනම් එතෙන්ට යයිද? රූපවාහිනිය ගාව ගුවන් විදුලිය ගාව දුරකථනයේ ගාව ඉඳගෙන කාලේ නාස්ති කරයිද? නෑ. එහෙමනම් හැබෑවටම ජීවිතේට ඒක අරගෙන බලන්න අද අන්තිම දවස වුණා නම් හැන්දෑවේ පහට මං අන්තිම හුස්ම පොදත් පිට කරනවා නම් උදේ නැගිට තැන ඉඳලා හැන්දෑවේ පහ වෙනකන් කොයි වාගේ ලස්සන ජීවිතයක් මං ගත කරයිද එහෙමනම් හැමදාම ඕක වෙන්න බැරිද? හැමදාම ඒක මගේ අන්තිම දවස වෙන්න එහෙම සිහි පවත්වනවා නම් ලෝකෙ මීට වඩා කොච්චර ලස්සන, කොච්චර ලස්සන තැනක් බවට පත් වෙයිද? නමුත් වෙන්නම ඕනේ ඒක. හැබෑවටම මේක මගේ අන්තිම ගමන වෙන්න පුළුවන්. සමහර විට නැති වෙන්නත් පුළුවන්. නෑ කියලා කියන්න මම දන්නේ නෑනේ. එහෙනම් ආන් ඒ අන්තිම දවසට යම්සේ සූදානම් වන්නේද ඒ වාගේ හැමදාම ජීවත් වෙන්න පටන් ගත්තොත් අපෙන් පව් කොච්චර ඈත් වෙන්න පටන් ගනීද අපිට පව් වලට කොච්චර අභියෝග කරන්න පුළුවන් වෙයිද ආන් ඒ නිසා මන සිහිය මන සිහිය හරි වටිනවා එහෙමනම් සච්චේතිතා නිබ්බුතින් පත්ත යන්ති කියලා සඳහන් කළේ බොහෝසේ සත්‍යෙහි පිහිටලා නිර්වාණය ප්‍රාර්ථනා කරන්න ඕනේ යම් හරියටම මේ විදිහට සිල්වල පිහිටලාම නිවන නිවන ප්‍රාර්ථනා කරන්න ඕනේ ඊළඟට සඳහන් කරනවා සත්‍ය බලය නිසා ජලය මත ඇවිදින්න පුළුවන් සත්‍ය බලය නිසා විෂ නැති කරන්න පුළුවන් සත්‍ය බලය නිසා වැහිවස්සවන්න පුළුවන් සත්‍ය බලය නිසා නිවන ප්‍රාර්ථනා කරන්න පුළුවන් සත්‍ය වචනේ බලය මේ කරුණු කීපයකින් අපි ඊටාම කෙටියෙන් සාකච්ඡා කරන්න තිබුණා ඊළඟට සඳහන් කරනවා පින්නතුනි පෘථුවියේ යම් පමණ රසයක් වෙත්නම් ඒකම රසයේද සත්‍ය රසයයි මේ මහ පොළොව මත යම් රසයක් තියෙනවා නම් ඒ ශ්‍රේෂ්ඨතර වූ රසය මෙන්න මේ සත්‍ය රසයයි. ඒ නිසා සඳහන් කරනවා මේ අති උතුම් වූ සත්‍ය රසය ජීවිතයට එකතු කරගෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු තරම් උතුම් ශ්‍රද්ධාවෙන් ඒ සිල් ගුණ ද ආරක්ෂා කරගෙන යම් කෙනෙක් තමන්ගේ ජීවිතය පවත්වනවා නම් ඔහු මේ ලෝකේ මොනතරම් උත්තරීතර කෙනෙක්ද ඔහු මේ ලෝකේ කොයිතරම් සුන්දර කෙනෙක් වෙයිද ඔහු කොයිතරම් භාග්‍යතුන් වහන්සේට නතු වෙච්ච කෙනෙක් වෙයිද ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දිවි හිමියෙන් මම මුසාවාදයෙන් වළකිනවා කියලා පොරොන්දු වුණොත් සත්‍ය භාවෝපගමන සරණාගමණයෙන් බුදුන් සරණ යන්නත් පුළුවන්. ඊළඟට ශිෂ්‍ය භාවෝපගමන කියලා කිව්වේ ස්වාමීනි මම ඔබ වහන්සේගේ ශිෂ්‍යයා වෙනවා. ඒ ශිෂ්‍යයා වෙනවා කියලා කියන්නේ අද ශිෂ්‍යයා ගැන නෙමෙයි කියන්නේ. අතීත ශිෂ්‍යයා ගැන. අතීතයේ ශිෂ්‍යයා ගුරුවරයාට මොන තරම්නම් කීකදුද? ඒකනේ අඟුලිමාල වාගේ අය ගුරුවරයා කීවොත් මිනි මරන්න ගත්තේ. මිනි මරන්න කියලා ගුරුවරයා කියනවනම් මිනි මරනවා. ඒ තරම්ම ගුරු ගෞරවයක් තිබුණා. ගුරුවරයා වෙන හොඳ හෝ නොහොඳ යමක් කරන්න කියලා ගුරුවරයා කියනවනම් කරනවා. හැබැයි කවරදාකවත් ලෝකයේ ගුරුවරයා වැරදි දෙයක් කරන්න කියන්නේ ගුරුවරයා වැරද්දක් කරන්න ශිෂ්‍යයාට කියන්නෙම කියන්නෙම නෑ. නමුත් යම් හේතුවකින් වරදක් කරපන් කියලා කීවොත් වරද බවක් දන්නවා. නමුත් ගුරු ගෞරවය නිසා බෑ කියන්නේ බෑ කියන්නේ නෑ. එහෙමනම් ශිෂ්‍ය භාවෝපගමණයෙන් සරණ යනවා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ යමක් හොඳයි කීවද ඒ එසේම පිළිගත්තා යමක් හොඳ නැහැ කීවද ඒ එසේම ඒ එසේම ප්‍රහීණය කරලා දැම්මා ශිෂ්‍ය භාවෝපගමණයෙන් සරණ යෑම. එතකොට ආත්මසන්නියාතන සරණාගමණය කියන්නේ ස්වාමීනි මාගේ ජීවිතය ඔබ වහන්සේට පූජා වේවා. එතකොට ජීවිතේ භාග්‍යතුන් වහන්සේට පූජා කරලායි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේට අනුගත විදිහටයි දැන් මට ජීවත් වෙන්න වෙන්නේ ජීවිතේ දැන් මගේ නෙමෙයි. මගේ ජීවිතේ උන්වහන්සේට පූජා කළා. එහෙනම් දිවි හිමියෙන් සිල් රකින්නවා කියලා පොරොන්දු වෙනකොට ඒ කාරණාවත් එහෙන් මුදුන්පත් කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් සත්‍ය මේ ලෝකේ කොයිතරම් ශ්‍රේෂ්ඨද? සත්‍ය ක්‍රියාව මේ ලෝකේ කොයිතරම් ශ්‍රේෂ්ඨද? හොඳ සත්‍ය ක්‍රියාවක් ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. ඒ සඳහා මොනවද අවශ්‍ය? තව බොහෝ දේවල් බාහිරින් මේ සත්‍ය ක්‍රියාවට එකතු කරන්න පුළුවන්. නිවැරදිම සත්‍ය ක්‍රියාවක් කරන්න නම් අපිට හිතන්න පුළුවන් බුද්ධ රත්නයේ ලෝකේ සත්‍යයි. ඒක සත්‍යමනේ. ඒක අසත්‍යයි. ඒක මෙහෙමයි වැරදි භාගයයි කෑල්ලයි කියන කිසි කෙනෙක් නෑ ඒක සැබවින්ම ලෝකේ සත්‍යයි. බුද්ධ රත්නයේ සත්‍යයි. නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නයත් සත්‍යයි. අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයත් සත්‍යයි. භාග්‍යතුන් වහන්සේගේ දසපාරමිතා බලයත් සත්‍යයි. ඉතින් ওই දසපාරමිතා බලය කියලා කියනකොට අන්තර්ගත වෙන්න තියෙන අනන්ත දේවල් අයිති වෙනවා. මොකද මේ පාරමිතා පුරන කාලෙනේ මේ සියලු දේවල් සම්පූර්ණ කරගත්තේ. එහෙනම් පාරමිතාව සත්‍යයි කියනකොට බොහෝ දේවල් එකතු වෙනවා. දැන් එව්වනම් හැබෑවටම සත්‍යයි. අහස මහ පොළොව වෙනස් වෙනවා කියලා කිව්වත් රත්නත්‍රය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් දැන් සත්‍ය ක්‍රියාව කරන්න මම ගාවත් සත්‍යයක් තියෙන්න ඕනේ. දැන් ඒ අනික් සත්‍ය සම්පූර්ණයි. මං ගාව මොකද්ද තියෙන සත්‍ය? ආන් ඒක ඕනමයි සත්‍ය ක්‍රියාව සම්පූර්ණ වෙන්න නැත්තම් වෙන්නේ වෙන්නේ නැහැ. එහෙමනම් මට සත්‍ය ක්‍රියා කරන්න පුළුවන් වෙන්න ඕනේ ස්වාමීනි. පෙරේද උදේ සමාදන් වෙච්ච සීලය අද මේ මොහොත වෙනකොටත් අල්ප මාත්‍රයකින්වත් මං කිලිතු කරගත්තේ නැති බව සත්‍ය නං රත්නත්‍රයේ සත්‍යයි දස පාරමිතා බල සත්‍යයි පෙරේද උදේ සමාදන් වෙච්ච සීලයේ මේ වෙනකොටත් අල්ප මාත්‍රයකින්වත් කිලුටු නූන බව සත්‍යයි ආන් ඒ සත්‍යානුභව බලයෙන් මට මොකද්ද වෙන්න ඕනේ කියලා සත්‍යක්‍රියා කරන්න පුළුවන් හැබැයි අර රත්නත්‍රයේ සහිත කාරණා ටික නිවැරදිමයි හැබැයි කිලුටු නූන බව සත්‍යයි කියලා කීවට මට නොදැන කිලුටු වෙලාද දන්නේ දන්නේ නැහැ සිහි නැති වෙච්ච ගමන් සිල් සිල් කැඩෙනවා. එහෙනම් මනා වූ සිහියක පිහිටලාම තමයි මේ උතුම් ගමන යන්න අවශ්‍ය කාරණා සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසානේ භාග්‍යතුන් වහන්සේ සතිපට්ඨානයක් අපිට දේශනා කළේ. හැම වෙලාවෙම કોઈ මොහොතෙත් කරන්නේ මොනවද යන්නේ කොහෙද? ඒ හැම වෙලාවෙම මනාව සිහියක්, මනා සතිපට්ඨානයක් නිතරම නිතරම වඩන්න කියලායි දේශනා කරලා තියෙන්නේ. ආන් ඒ සිහියෙන් ඉන්න කෙනා අතින් පෞසිද්ධ වෙනවා බොහොම බොහොම අඩුයි. සිහි නැති වෙච්ච හැම වෙලාවෙම පව් සිද්ධ වෙනවා දන්නේත් නැහැ. එහෙනම් හිතලා බලන්න ඕනේ දවසේ පැය 24ක් ගෙවෙනවා මේ පැය 24 ඇතුළත මෙතරින් ඉතරට යන්න මම මොනවද කළේ මෙතරින් පහළට යන්න මම මොනවද කළේ පැය 24ක් ගෙවෙනවා මෙතරින් ඉතරට යන්න පැය කීයක් වියදම් කළාද මෙතර රැඳෙන්න හෝ මෙතරින් පහළට යන්න පැය කීයක් මිඩංගු කළාද අපි පින් කෙරුවා බොහොම බොහොම අඩුමයි සමහරලාට පැයක් බණ ඇහුවනම් පැය 24ටම පැයයි. ඒ පැයත් මං හරියටම බණ ඇහුවද? බණ අහන අතරේ කාරණා කීයක් සඳහා මම නැගිට්ටද? බණ අහන අතරේ මං තව කීයක් වැඩ කෙරුවද? බණ අහන අතරේ මං තව කී දෙනෙක් අහපු දේවල් වලට උත්තර දුන්නද? ඒ කියන්නේ මට හරියට බණ ඇහුනේම ඇහුනේම නෑ. එහෙනම් පැය 24ම වගේ පහළට යන්න ගෙවිලා තියෙනවා මිසක් ඉහළට යන්න ගෙවිලම ඉහළට යන්න ගෙවිලම නෑ. එහෙම කල්පනා කරලා බැලුවොත් මොකද පැය 24ක් ගෙවුණා. එක පැයයි බණහඬ ජී පැය 24ටම වෙන් කළේ ඒකෙත් විවිධ කටයුතු කරන ගමන් තමයි ඒකෙත් යෙදුනේ. එහෙනම් එහෙම එහෙම බෑ එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම. අනික පැය 23ක්ම මං අපායට යන්න වැඩ කරනකොට එක පැයකින් සුගතියට යන්න වැඩ කළා කොහොමත් මන්. එහෙනම් වැඩි ප්‍රමාණයක් වැඩි ප්‍රමාණයක් කුසල් සඳහාම ජීවිතේ කාලය යෙදෙන්න ඕනේ. මේ සියලු දේවල් කෙරෙන්න ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි. සත්‍යයට මේ ලෝකේ දිනන්න බැරි දෙයක්, ජය ගන්න බැරි දෙයක්, කරන්න බැරි දෙයක් සත්‍යයට සත්‍යයට නැති නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මෙතන සඳහන් කරලා තියෙන්නේ සච්ඡං හවේ සාදු සරං රසානං අතිශය ඒකාන්ත වූ රසයක් වෙත්නම් ලෝකයේ සත්‍ය රසයයි. එනම් මේ තුන්වෙනි කාරණාව තුන්වෙනි ප්‍රශ්නයට උත්තරේ මේ ආකාරයෙන් අපි ටිකක් කෙටියෙන් සාකච්ඡා කරලා ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා අදට ධර්ම දේශනාව